තෙරුවන් සරණයි. අපි ඔබට පුංචි සරල භාවනා ක්‍රමයක් කියා දුන්නා. මෙඩිටේෂන් භාවනාව කියන කැටගරි එක යටතේ. ඒ වීඩියෝ පෙළේ දිගුවක් විදිහට තමයි අපි මේ අද වීඩියෝ අරගෙන එන්නේ. පොඩි මයින්ඩ්ෆුල්නස් ටෙක්නික් එකක් තමයි මේ පළමු වීඩියෝ එකෙන් අපි ඔබට හඳුන්වලා දුන්නේ. මුලින්ම මතක් කරන්න අවශ්‍යයි අපි මේ කියා දෙන්නේ ඇත්තටම ප්‍රායෝගික ප්‍රැක්ටිකල් වැඩපිළිවෙලක්. ඉතින් හුදු රසය උදෙසා විතරක් මේ දේශනා අහලා අතහරින්න එපා. මට නම් ඇත්තටම අවශ්‍ය වුණේ කිහිප දෙනෙකුට හරි ප්‍රායෝගිකව පුහුණුවේ යෙදෙන තැනට පාර පෙන්වන්න. ඉතින් ඒ නිසා දිනපතාම වෙලාවක් වෙන් කරගෙන අත නැහැර පුහුණුවේ යෙදිය යුතුයි. එතකොට තමයි ඇත්තටම ඔබටම ප්‍රතිඵලයක් වර්ධනයක් දැක ගන්න පුළුවන් වෙන්නේ. අවාරයට පොල් වැටෙනා වගේ අරහෙන් මෙහෙන් කළාට සාර්ථක ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේකට ඇත්තටම අවශ්‍යතාවය ඕනි. උවමනාව ඕනේ. සමහර අය අහනවා දවසකට පැය කීයක් භාවනා කරන්න ඕනිද කියලා. ඇත්තටම මෙහෙම අහන්නේ මේ රිදෙයි මම මේ කියන දේවල් ඔයගොල්ලන්ට ඉතින් නමුත් මට වෙන දෙන්න උත්තර නැහැ. ඇත්තටම මම කැමති නැහැ සීනි බෝල ටොපි චොක්ලට් දීලා ඔබව නලවන්න. ඔබව හුරතල් කරන්න. මොකද නැලවිල්ලකින් මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොකද අපි මේ කරන්නේ කෙලෙස් එක්ක සටනක්. කෙලෙස් කියන්නේ ඇත්තටම මායя තමයි. අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා තියෙනවා මායя ආකාර පහකින්. එහි එකක් තමයි තමන්ගේ හිතම මාරයෙක් තමයි. ඉතින් හොඳට මතක තියාගන්න ඇත්තටම අපිට නිවන් දකින්න ඕනි වුණාට අපේ හිතට ඕනි නෑ නිවන් දකින්න. ඒ වාක්‍ය නැවත මම කියනවා. ඔබට නිවන් දකින්න ඕනි වුණාට ඔබේ හිතට නිවන් දකින්න ඕනි නෑ. ඒ නිසා ඔබ ගන්න සෑම උත්සාහයකටම නිවන කරා යන ගමනේ ඔබ ගන්න සෑම උත්සාහයකටම වාගේ පුළුවන් හැම වෙලාවකම ඔබේ හිත ඒ ගමන වළක්වන්න හැම උත්සාහයක්ම යොදනවා. ඉතින් අපි යන්නේ ඇත්තටම හිත විසින් හිත අවබෝධ කරන්න යන ගමනක. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා බොහෝ අවස්ථාවල මිනිස්සු මේ හිතේ මායාවන්ට වංචනික ධර්මයන්ට හසු වෙනවා. ඉතින් මගේ ස්වභාවය තමයි අහු වුණු තැන ටොක්කක් අයිනවා ඉතින්. අතින් නෙමෙයි. මං ඉතින් ඒ වැරැද්ද කෙලින් කියලා දෙනවා. ඉතින් ඒක සමහර අයට දරා ගන්න බැරි වෙයි. සමහර අයට පුළුවන් වෙයි. ඉතින් මට අවශ්‍ය හුරතල් කරන්න නෙමෙයි ඔබව ඔබ අහුවෙලා ඉන්න උගුල ඍජුව පෙන්නලා දෙන්න. ඉතින් දවසට පැය කීයක් භාවනා කරන්න ඕනිද කියලා අහන මේ වාක්‍ය ආසේ සැඟවිලා තියෙනවා ක්ලේශයක්. ඒ අහන්නේ ඉතින් අපි කොච්චර වෙලාවක් කාමය කාලා කොච්චර වෙලාවක්ද භාවනා කරන්න ඕනි කියන එකක් තමයි අහන්නේ. කියන්නේ කොච්චර මම කාමයේ හිටියට කමක් නැද්ද කියන එකට රෙකමන්ඩේෂන් එකක් මගේ කටින් ගන්න හදනවා. මං ඒවට අහුවෙන්නේ ඒ කෙලෙස් දැක ගන්න. ඇත්තටම හරියටම නිවන් මඟ කියන්නේ මොකක්ද කියලා අහුනොත් භාවනාවයි ජීවිතය කියන්නේ දෙකක් කියලා තේරෙන්නේ නැති තැනකට මනස එනවා. සාමාන්‍යයෙන් අපි හිතන් ඉන්නේ ජීවිතේ එකක් භාවනාව එකක් නෑ. මේ කියන්නේ මේක මෙහෙම හිතෙන්නේ මේක හරියට තේරුණු නැති අයටයි. ජීවිතය කියන්නෙම භාවනාවක් වෙනවා. භාවනාව කියන්නෙම ජීවිතය වෙනවා. ආන් එතනට මනස එන්න ඕනි. අපි එතනටයි මේ යන්නේ. එකපාරටම එතෙන්ට එන්නේ නැහැ. ඒ නිසා ඔබ දැනගන්න ඕනේ ඒ තැනට යන්න ඔබේ මනස විසින්ම දාන උගුල් මොනවද කියලා හඳුනගන්න. ඉතින් ඒකට මුල් වෙන්නේ සතිමත් බව. අපි මේ යන්නේ සතිමත් බව දියුණු කරන ගමනක ප්‍රායෝගිකව ඉතින් මේ භාවනාව කියන වචනේ කිව්වහම ඔබේ මනසට යන්නේ ජුට්ටක් බලන්න භාවනා කරනවා කියපු ගමන් ඔබේ හිතට යන්නේ කොහේ හරි පැත්තකට වෙලා කකුල් දෙක නමාගෙන ඉඳගෙන අතක් පිට අතක් තියාගෙන ඇස් පියාගෙන මොකක් හරි හිත හිත ඉන්න එකක් තමයි ඔබේ ඔළුවට යන්නේ. ඇත්තටම භාවනාව කියන්නේ ඒක නෙමෙයි. ඒ වර ඒ භාවනාව කියන වචනේ අර්ථය වරද්දගෙන ඔබ ඉන්නේ. ඒ පරයන්කය කියන්නේ භාවනා කරන්න තියෙන එක ඉරියව්වක් විතරයි. එක ඉරියව්වක් විතරයි ඇත්තටම හරියටම භාවනාව කියන එක අවදියෙන් ඉන්න හැම මොහොතකම කරන්න පුළුවන් දෙයක්. ඒක තමයි මේ සතිමත් භවයේ තියෙන වඩා වැදගත්කම. සතිමත් භව කියන එක සිහිය කියන එක මයින්ඩ්ෆුල්නස් කියන එක ඇහැරිලා ඉන්න ඕනම වෙලාවක කරන්න පුළුවන්. දවසක ඔබ හරියට මේ පුහුණුවේ යෙදුනොත් දවසක ඔබට තේරේවි. ඔබේ හිතම ඔබට කියාවි සතිමත් වෙන්න බැරි කොතෙන්ටද කියලා ඔබටම දැනේවි. ඕනම තැනකට ඕනම සිද්ධියකට සතිමත් වෙන්න පුළුවන්කම එනවා දවසක. ඒකට පර්යංකයකටම යා යුතු නැහැ. ඉතින් අපි මේ එතනට යන්න තමයි මේ ටිකෙන් ටික කියා දෙමින් යන්නේ. ඒ නිසා මේක ඉතින් දැනෙන්න නම් මේක ඇහුවට විතරක් හරියන්නේ නැහැ. ඔබේ පැත්තෙන් තමයි වෙන්න තියෙන ප්‍රධානම දේ වෙන්න ඕනි. ඒ තමයි පුහුණුව. මං ඉතින් මේ පාරේ යන්න කියලා ඇඟිල්ල දික් කරලා කිව්වට ඔබට ඒ ප්‍රතිඵල හම්බ වෙන්නේ නැහැ ඔබේ පාරේ යන්නේ නැත්තම්. ඒ නිසා දැන්වත් උත්සාහ කරන්න දවසකට අනිවාර්යෙන් විනාඩි කිහිපයක් හරි පර්යංකයකට යන්න. මොකද විශේෂයෙන් මේ වර්තමාන ලෝකේ තත්ත්වය ඔබ දන්නවනේ හොඳටම. මේ මේ වගේ කාලෙකට උත්තර තියෙන්නේ අධ්‍යාත්මය දියුණු කරපු අයට විතරයි. මනස මනස කැළඹෙන්නේ නැතුව මනස අවුල් වෙන්නේ නැතුව සාමකාමී ජීවිතයක් ගෙවන්න පුළුවන් ඇත්තටම අධ්‍යාත්මය දියුණු වුණ අයට විතරයි. ඉතින් ඒ නිසයි අපිත් මේ උත්සාහ කරන්නේ ඔබට ටිකෙන් ටික මේ අධ්‍යාත්මය හදලා දෙන්න. අධ්‍යාත්මය දියුණු කරන පාරට තල්ලුවක් දෙන්න. ඒ නිසා දැන්වත් කාමය පස්සේ ලෞකික ලෝකෙ පස්සේ එළවපු එක චුට්ටක් අඩු කරන්න. එතනට මේ තමන් වෙනුවෙන්නේ අපි මේ අධ්‍යාත්මික මග යන්නේ වෙන කෙනෙක් වෙනුවෙන්ද? තමන්ගෙම සතුට වෙනුවෙන්නේ, තමන්ගේ සැනසීම වෙනුවෙන්නේ. ඉතින් අපි මේ හැමදේම කරන්නේ තමන්ගේ සතුට හොයාගෙනනේ. ඉතින් ඒ වෙනුවෙන් දවසකට විනාඩි 10ක්වත් දිනපතාම පුහුණුවේ යෙදිය යුතුයි. ඔබ හිතන්න එපා මේක ලේසි පහසු වැඩක් කියලා. දිනපතා අත නෑර අපි බඩගින්නට බත් කන්නේ ඇයි? බඩගින්න දැනෙන්නේ මට නිසා. බඩගින්න මට දුකක් නිසා, වේදනාවක් නිසා, මට ඒක උහුලන්න බැරි නිසා, ඒ දුක අයින් කරගන්න තමයි අපි බත් කන්නේ. ඉතින් ඔබේ බඩගින්නට වෙන කෙනෙක් බත් කෑවට ඔබේ බඩ පිරෙන්නේ නැහනේ. ඔබේ බඩගින්නට බඩ පිරෙන නම් ඔබ බත් කන්න ඕනේ. එතකොටයි ඔබේ බඩ පිරিলা බඩගින්න නැති වෙන්නේ. අන්න ඒ වගේ ඔබ මේ වැඩේ කරන්න ඕනේ. පුහුණුවේ යෙදෙන්න ඕනි ඔබයි. ඉතින් ඒ නිසා උත්සාහ කරන්න පුහුණුවේ යෙදෙන්න නැතිනම් දේශනාව අහලා රහින්ද අනේ මෑණියෝ අනිකක් දාන අනිකක් දාන කිව්වට ඒක තේරුමක් නැති වැඩක්. ඔබ පුහුණුවේ යෙදෙන්න. එතකොට ඔබට අත්දැකීම් ලැබෙයි. ලැබෙන අත්දැකීම් අපිත් සමග බෙදා හදා ගන්න. එතකොට මට පෞද්ගලිකව හෝ ඊමේල් හරහා හෝ මොන ක්‍රමයකින් හරි ඔබට උපදෙස් දෙන්න පුළුවන්. ඒ වගේම හෙමින් හෙමින් මං වීඩියෝත් අරගෙන එන්නම්. ඉතින් අද තමයි මේ තුන්වෙනි වීඩියෝ එක අපේ භාවනාව සම්බන්ධයෙන් අපි ඉදිරිපත් කරන තුන්වෙනි වීඩියෝ එක. එතකොට අපි අද ඔබට මතක ඇති මම දෙවන වීඩියෝ එකේදී කිව්වා පරයන්කය කියන එක සකස් කරගන්න ක්‍රමානුකූලව මම පහදලා දෙනවා කියලා දෙනවා කියලා. ඉතින් ඉස්සෙල්ලා අපි බලමු ඇයි ඇත්තටම මේ පරයන්කය වැදගත් වෙන්නේ කියලා. මොකක්ද හේතුව? ඔබ ගිහින් තියනවාද භාවනා වැඩමුළුවලට? භාවනා වැඩසටහන් වලට, භාවනා මධ්‍යස්ථාන වලට, සිල් වැඩසටහන් තියෙන තැන් වලට ගිහිල්ලා බලන්න අපේ රටේ මිනිස්සු ඉඳ ගන්න විදිහ අපේ රටේ මිනිස්සු ඒ වගේ තැනකට ගිහිල්ලා බලන්න පර්යංකයෙන් ඉඳගෙන ඉන්න පුළුවන් කී දෙනාද ඉන්නේ කියලා. ගොඩක් අයට පුටු ඕනේ. ගොඩක් අයට බිත්තියක් ඕනේ හේතු වෙන්න. කණුවක් ඕනේ හේතු වෙන්න. ඉඳගෙන කකුල් දෙක ඉස්සරහට දික් කරගෙන තමයි ඉඳගන්නේ. ඉතින් මේ ඇයි මේ? ඔබට තේරෙනවද මේ ඇයි කියලා? මෙහෙම දේ මේ පහසු ආසන හොයන්නේ මේ පර්යංකයට අකමැති හිත දිහා බලන්න. ඔබේ හිත දිහා බලන්න. බාහිර අයක නෙමෙයි. ඔබේ හිත දිහා බලන්න ඇයි ඔබට පරයන්කයට යන්න අකමැති ඇයි බැරි? ඔබ වේදනාවට බයයි. කැක්කුම් වලට බයයි. හැබැයි යන්නේ නම් දුක අවබෝධ කරන්න. හැබැයි දුකට බයයි. පේනවද ඔබ ඉන්න පරස්පර විරෝධී තැන්? මේ නිසා තමයි ඔබට නිවන කියන එක දුරස් වෙලා තියෙන්නේ. ධර්මය කියන එක වැටහෙන්නේ නැත්තේ. අධ්‍යාත්මය දියුණු වෙන්නේ නැත්තේ. මොකද ඔබ ඔය රවට ගන්නේ ඔබේම හිත. භාග්‍යවතුන් වහන්සේ මේ පර්යංකය කියන එකක් දේශනා කළේ හේතු සහිතවයි. මතක තියාගන්න උන්වහන්සේ විශ්වය 100%ක් දන්න කෙනා, අවබෝධ කරපු කෙනා. පර්යංකයකට යන්න හේතු තියෙනවා. ඒවා අපේ මනසට සහ කයට බලපාන හේතු තියෙනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අපි මේ කතා කරන්නේ සතිපට්ඨානය සම්බන්ධයෙන්නේ. විපස්සනාවට තමයි ඍජුම විපස්සනාවට අපි මේ කතා කරන්නේ. ඉතින් එතකොට ඔබ බලන්න සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන ආකාර හතරකට තියෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව වශයෙන්. ඉතින් ඔබ දෙවනි වේදනානුපස්සනාව මග ඇරලා යන්න හදන්නේ. අපි මේ ඉරියව්වකට ගියාට පස්සේ අපිට සාමාන්‍යයෙන් වේදනාවක් එන එක ස්වභාවිකයි. හොඳයි ඔබ පුටුවක ඉඳගත්තා කියලා බිම ඉඳගත්තා කියලා බිත්තියකට හේතුණා කියලා වේදනාව එන්නේ නැද්ද? ටිකකින් ආයෙත් කැක්කුම් ඇදලා අරහෙට ඇම්බර එනවා මෙහෙට ඇම්බර එනවා. ඉතින් ඇයි ඔබ වේදනාවට බයයි. ඔබට ඒ වේදනාවට මුහුණ දෙන්න ශක්තිය නැහැ. ඒක හරහා යන්න බෑ. ඇත්තටම කවදාවත් ඒ වේදනාවල් මගහැරලා ගිහින් වේදනාවලට බයේ දුවලා ගිහින් ඔබට කවදාවත් මනස දියුණු කරන්න බැහැමයි. මේ අධ්‍යාත්මය දියුණු කරපු යම් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ හැම කෙනාම දියුණු කළේ ඔය වේදනාව හරහා ගිහින් විතරයි. වේදනාවට මුහුණ දීලා විතරයි. ඒකට බය කෙනෙකුට කවදාවත් මනස දියුණු කරන්න බෑ. ඒ නිසා මම තව පැත්තක් විග්‍රහ කරන්න තව තව පොඩි දෙයක් මේකට එකතු කරන්නම්. දැන් බටහිර ලෝකයේ මේකට කියන්නේ තුන්වෙනි ඇස third eye කියලානේ. අපේ රටේ සමහරුත් මේක පස්සේ දුවනවා. ඇත්තටම මේ තුන්වෙනි ඇස විවර කරනවා තර්ඩ් අයි කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු මේ මනස දියුණු කිරීමම තමයි. අපි අහලා තියෙනවා තර්ඩ් අයි තුන්වෙනි ඇස විවර කරාන චක්‍රවදි කරන්න ඕනේ හොම කියලා. ඇත්තටම ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. අපේ මේ ශරීරයේ චක්‍ර කියලා දෙයක් තියෙනවා. ඒක සැබෑවක් බොරුවක් නෙමෙයි. ඒවා ටිකෙන් ටික විවෘත වෙමින් ප්‍රකෘති වෙමින් උද්දීපනය වෙමින් තමයි මේ මනසේ දියුණුව යන්නේ ඉහළට ඉහළට. ඉතින් ඒවා හරියට සමබර වෙලා ඒවා ඒවා පිපිලා ඒවා ප්‍රබෝධමත් වෙලා ඒවා අවදි වෙලා ඉන්න හොඳ ඉරියව්වක් තමයි පර්යංකය කියන්නේ. ඒකට විශේෂයෙන් අපේ කඳ ඍජුව තියෙන්න ඕනේ. කොන්ද ඍජුව ඉඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. මම පොඩ්ඩක් රිදෙන්න වචනයක් කියනවා. රිදෙයි ඔබට දැනගෙන කියන්නේ බිත්ති ඉල්ලන, බිත්තියකට හේතු වෙන්න දඟලන, කණු වලට හේතු වෙන්න දඟලන, පුටු ඉල්ලන අයගේ ඇත්තටම කොන්ද පණ නැහැ. හිත රිදුනා නම් සමා වෙන්න. නමුත් මං රිද්දලා කියා දෙන්නේ කොන්ද පණ නැහැ. මේකට මූණ දෙන්න. කෙලින් ඉඳ ගන්න කිසිවකට හේතු වෙන්නේ නැතුව ජැක් එකක් ගහන්න නැතුව ඉඳ ගන්න තරම්වත් තව ශක්තියක් නැතුව තමයි ඔබ මේ නිවන් දකින්න යන්න හදන්නේ. අධ්‍යාත්මය දියුණු කරන්න හදන්නේ. ඉස්සර වෙලා සැබෑ බෞද්ධයෙක් නම් ඔබ බෞද්ධයෙක් විදිහට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නම් කොන්ද කෙලින් තියාගෙන කොහාටවත් හේතු වෙන්නේ නැතුව ඉඳ ගන්න පුරුදු වෙන්න. අඩු ගානේ විනාඩි 30ක්වත් පැයක් නැති වුණත්. ඉතින් අපි මේ අන්න හදන්නේ අන්න ඒක ඔබට පුරුදු කරලා දෙන්න. ඉතින් ඔබ තවම මැරිලා නැහැ. මැරෙන්න කලින් එක පැයක්වත් අඩු ගානේ ඉරියව්ව මාරු කරන්නේ නැතුව කොන්ද කෙලින් තියාගෙන ඉඳ ගන්න ඉගෙන ගන්න. මනස දියුණු කරන්න අවශ්‍ය නම්. ඉතින් හොඳයි. අපි දැන් බලමු මේ පරයන්ක සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්න කියලා. අපිට මේ මම ඔබට මේ පර්යංකය ගැන විස්තර කරද්දී පුංචි වීඩියෝ කියන්නේ මේ ඉරියව්ව සම්බන්ධයෙන් ඉරියව්ව හදා ගන්න හැටි පොඩි වීඩියෝ කෑල්ලක් දානවා ඔබට ඒක බලබලාම මේක අහන්න පුළුවන් සාමාන්‍යයෙන් කාන්තාවන්ට ඉඳ ගන්න කියලා තියෙන කකුල් දෙක පිටිපස්සට නමලානේ ඇත්තටම එහෙම ඉඳගත්තාම අපේ ඉරියව්ව බැලන්ස් නැහැ ඉඳගත්තු අය දන්නවා ඇති ඒ කකුල් දෙක නමමු නමපු පැත්තෙන් ඉනෙන් නැමෙනවා ඒ පැත්තට. එතකොට නිකන් දුන්න වගේ තමයි තියෙන්නේ කොන්ද වැඩි වෙලා යන්න බෑ පුපුරු ගහන්න පටන් ගන්නවා. ඊට පස්සේ අරහෙට ඇම්බර එනවා මෙහෙට ඇම්බර එනවා හැම එකක් තමයි තියෙන්නේ. ඒ ඉරියව්ව සමබර නෑ වැඩි වෙලා ඉන්න බෑ රිදෙනවා. එතකොට අපි ඒ ඉරියව්වම පහසුවකින් ඉඳ ගන්න පුළුවන් ක්‍රමයක් ඔබට කියලා දෙනවා පොඩි විකල්පයක්. වීඩියෝ එකේ ඔබට පේනවා ඇති. ඒ ඉරියව්වම ඉඳගන්න හොඳට කකුල් පළල් කරලා. හොඳට කකුල් පළල් කරන්න ඕනේ. ඊට පස්සේ ඉස්සරහෙන් නැමෙන කකුල ඉස්සරහෙන් නැමෙන කකුල යටිපතුල අනිත් කකුලේ කලවයේ වදින්න වදින්න තියාගන්න. ඊට පස්සේ පිටිපස්සට නමන කකුල ඇඟට සමීප කරලා තමයි ඔබ නමන්න ඕනේ. ඉතින් ඔබට අවශ්‍යයි නම් පිටිපස්සට පුංචි කොට්ටයක් තියාගන්න පුළුවන්. එතකොට මේ ඉරියව්ව හරිම සමබර වෙනවා. අත් දෙක ඉතින් කැමති විදිහකට තියාගන්න. කොන්ද ඍජුව තියෙනවා ඉරියව්ව සමබරයි. හැබැයි ඉතින් කැක්කුම් නැත්තේ නෑ. ටිකක් වෙලා යනකොට කැක්කුම් එනවා. ඉතින් ඒවට මේ සතිමත් වීම හරහාම උත්තර තියෙනවා. අපි ඉදිරියේදී ඒව අරගෙන එන්නම්. ඉතින් මේ ඉරියව්වට කැමති නම් ඔබ එක දිගටම හැමදාම ඔබ ඉඳ ගන්නකොට ඒ ඉරියව්වෙම තමයි ඉඳ ගන්න ඕනේ. එක එක දවසට එක එක ඉරියව් මාරු කරාම කවදාවත් එකක්වත් හරියන්නේ නැහැ. ඉතින් මේක එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා පුංචි බංකුවක් වගේ එකක් අරගෙන ඒක උඩ ඉඳගෙන කකුල් පිටිපස්සට නමලා තියලා ඉඳ ගන්න. එතකොටත් කඳ ඍජුව තියනවා. ඉදිරි ඉස්සරහට නැමෙන්නේ නැහැ. අරහෙට මෙහෙට ඇඹරෙන්නේ නැහැ. අත් දෙක කැමති විදිහකට තියා ගන්න පුළුවන්. මේ ඉරියව්වත් සමබරයි. කොන්ද ඍජුයි. ඉඳ ගන්න පුළුවන්. ඔබට කැමති නම් ඒ ඉරියව්වත් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න අපි දැන් කියා දෙන්න හදන්නේ බද්ද පර්යංකය ගැන. මේ ඉරියව්ව ගැහණු පිරිමි කිසිම ભેදයක් නැතුව ඕනිම කෙනෙකුට ඉඳ ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මතක තියාගන්න මේ ඕනම ඉරියව්වක් හදාගනිද්දී ඔබ ඉඳගන්න පාවිච්චි කරන පුංචි කුෂන් එකක්. අඟලක විතර ඝනකම තියෙන පොඩි කුෂන් එකක්. මොකද අපි තාම ආධුනිකයෝනේ. එකපාරට මේ තද බිම පොළවේ ඉඳගන්න බෑ. රිදෙනවා. ඒක අවංකව බාර ගන්න. ඒ නිසා අඟලක් විතර ඝනකම කුෂන් එකක් පාවිච්චි කරන්න හැමදාම ඉඳ ගනිද්දී. ඊට පස්සේ දැන් බද්ධ පර්යංකය අර පද්මාසනය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ බුදු පිළිම වහන්සේලාගේ තියනා වගේ යටිපතුල උඩට තියලා හැමෝටම ඉඳ ගන්න බෑ. ඉතින් අපි මේ බද්ධ පර්යංකය පහසුවෙන් කරන්න පුළුවන් ක්‍රමයක් තමයි ඔබට කියා දෙන්නේ. වීඩියෝ එකෙන් ඔබට පෙනෙවි. අපි මේකෙදි කරන්නේ ඇතුළට නමන කකුල තියනවනේ. ඒකේ යටිපතුල අනිත් කකුලේ කලවයේ වදෙන්න තියා ගන්නවා. දැන් මේ වීඩියෝ එකේ නම් ඇතුළට නැමෙන්නේ වම් කකුල. එතකොට ඒ වම් කකුලේ යටිපතුල දකුණු කකුලේ කලවයේ වදින්න හේතු කරලා තමයි අපි තියාගන්නේ. ඊට පස්සේ අනිත් කකුල. ඒ කියන්නේ මේ වීඩියෝ එකේ නම් දකුණු කකුල නමලා වම් කකුලට ඉදිරියෙන් තමයි නමලා තියාගන්නේ. උඩින් හෝ යටින් තියන්නේ නැහැ. කකුල් එක මත එක වදින්න තියන්නේ නැහැ. කකුල් දෙක වෙන් වෙලා තමයි ඉස්සරහින් තියෙන්නේ. එක මත එක වැදුනහම වැඩි වෙලා ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ සමහර අයගේ මෙහෙම ඉඳගත්තාම කොන්ද ඉස්සරහට නැමෙනවා නැත්නම් ධන හිස් දෙක බිමට පාත් වෙන්නේ නැහැ. ඒකට උපක්‍රමයක් විදිහට අපි මේ වීඩියෝ එකේ ඔබට පෙනේවි පුංචි කොට්ටයක් තියාගන්නවා පිටිපස්සෙන්. තට්ටම් වලට යටින් පොඩ්ඩක් ඉස්සෙන්න තියාගන්න ඕනේ. සම්පූර්ණ කොට්ටේ උඩම ඉඳගන්න එපා. එහෙම කිව්වත් ඔබටම දැනේවි සමබරතාවය. කොයිතරම් දුරකටද කොට්ටේ උඩ ඉඳගන්න ඕනි කියලා. අන්න ඒ විදිහට ඔබේ පර්යංකය හදාගන්න. ඊට පස්සේ අත් දෙක එක්කෝ උකුල උඩින් එක මත එක තියාගන්න නැතිනම් දණිස් උඩින් සැහැල්ලුව පහසුවට කැමති විදිහකට තියාගන්න පුළුවන්. මෙන්න මේ ඉරියව්ව ඊටාම පහසු සරල සුවදායි ඉරියව්වක්. අපිට රිදෙන්නේ පර්යංකේ ඉඳගත්තාම රිදෙන්න බලපාන ලොකුම දේ තමයි කඳ ඍජු නැතිකම ඊළඟට කකුල් තියාගන්න එක මතයක හිටින්න. එතකොට අර හිටපු තැන් වලින් එක මතයක ගැටිලා තියෙන තැන් වලින් කැක්කුම් දෙන්න ගන්නවා වෙලා යනකොට. ඉතින් මේකෙදි කකුල් එක මතයක පිහිටලා නැහැ. එක මතයක වැදිලා නැහැ. වෙන වෙනම තමයි තියෙන්නේ. ඉතින් කුෂන් එකක් උඩින් ඉඳ ගන්න නිසා තව ටිකක් පහසුයි. ඉතින් උත්සාහ කරන්න මෙන්න මේ ක්‍රමය පුරුදු කරගන්න. ඔබ ඉඳගන්න හැම දවසකම එක ඉරියව්වක් ඔබ කැමති එක ඉරියව්වක් දිගටම පාවිච්චි කරන්න. එතකොට තමයි ඔබේ ඇඟ, ඔබේ කකුල් ඒ ඉරියව්වට පුරුදු වෙන්නේ. මේක හදන්න බැරි නැහැ. ඉවසීමෙන් කාලයක් පුහුණු කළොත් මේ ඉරියව්ව හදාගන්න පුළුවන්. ඇත්තටම මතක තියාගන්න සමහර අය කියයි ওই තරම් දඟලන්න ඕනිද මෙච්චර ලේසියෙන් කරන්න පුළුවන්කම තියෙද්දි කියලා. මං කියනවා ඒ අය මනසින් දුර්වල අය කියලා. මං කිව්වනේ රිදෙයි කියලා. ඉතින් මං කියන දේවල් මනසින් දුර්වලයි ඔබ. ඔය යන්න හදන්නේ කෙටි පාරවල් අර පගා දීලා යන්න හදනවා කියන්නේ අපි පගාවල් දීලා එක එක දේවල් කරගන්නේ අන්න එහෙම දේවල් ඔය හොයන්නේ. ඇත්තටම අධ්‍යාත්මික මග යන කෙනෙකුට මේ පුංචි පුංචි කාරණා පවා දැනෙන්න ගන්නවා ඇත්තටම. ඒව ගැන හොඳ වැටහීමක් තියෙන්න ඕනේ ඇත්තටම මේ වැඩේ කරගෙන යන්න. ආවට ගියාට මේක කරන්න බෑ. කල් අල්ලන වැඩක් කරන්න නම් හාත්පසින් මේ වැඩේ ගැන අපි දැනගෙන ඒ වැඩේ කරන්න ඕනේ. ඉතින් මේ මේ ක්‍රමය පර්යංකයට ඉතාම හොඳයි. ඒ වගේම තව දෙයක් ඔබට පහදලා දෙන්න ඕනේ ඔබ භාවනා කරන්න තනිව. කාටවත් රහසේ භාවනා කරන්න. ඇයි ඒ? ගොඩාක් අයට පත්තරේ දාන්න ඕනේ මම භාවනා කරනවා කියලා. නැද්ද කියලා බලන්න ඔබේ හිතින් අහලා. එතකොට භාවනාව හරියන්නේ නැහැ. ඇයි ඒක කෙලෙසයක්. එතන තියෙන්නේ මාන්නය, මමත්වය, සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටි, අවිද්‍යාව, තණ්හාව මේ හැම කෙලෙසකින්ම ආපු සිතුවිල්ලක් ඒක. ලෝකෙට කියා ඇවිදින්න ඕනේ. මම නම් භාවනා කරනවා මම මෙහෙම කරනවා කාට හරි පේන්න තමයි ඉඳ ගන්න ඕනේ. එතන තියෙන්නේ කෙලෙසයක්. හරියන්නේ නැහැ ඒක. පුළුවන් තරම් රහසේ මේ වැඩේ කරන්න. මොකද මේ ප්‍රසිද්ධ කරාමත් කරදර බාධක එනවා වැඩි. එහෙම න්‍යායක් තියෙනවා. අපි ඒව ගැන හෙමින් හෙමින් ඉස්සරහට කතා කරමු. ඒ නිසා ඒකයි මම ඔබට කිව්වේ පුළුවන් තරම් පාන්දර නැගිටින්න ගෙදරයි නිින්දට ගිය වෙලාවේ ඔබට පුළුවන් භාවනා කරන්න. නැත්තම් ගෙදරයි නැති වෙනකන් ඉඳලා ඔබට පුළුවන් භාවනාවට වෙලාවක් වෙන් කරගන්න. මේක මැණිකක් රකින්නා වගේ ඊටාම ගෞරවයෙන් පරිස්සමින් තමන්ගේ පුහුණුව කරගෙන යා යුතුයි. තමන්ගේ පුහුණුවට ලොකු ගෞරවයක් තියෙන්න ඕනේ, ලැබිකමක් තියෙන්න ඕනේ, පරිස්සම් කරන්න ඕනේ. මොකද මේ ලෝකේ තියෙන වටිනාම දේ තමයි මේ අධ්‍යාත්මය දියුණු කරන එක. ඒකට ඕනම පැත්තකින් කරදර බාධක එන්න පුළුවන්. අපිට නොපෙනෙන සහ පෙනෙන. එතකොට අපි කොච්චර පරිස්සම් කරන්න ඕනිද? ආන්නේ නිසා ඒ කට පියාගෙන පත්තරේ දාන්නේ නැතුව රහසේ මේක කරන්න නිහඬව. ඉතින් මේක අපේ රටේ ගොඩක් අය ඇත්තම නිවන් දකින්න යන්නේ යම්කිසි தত্ত্বයක් හදාගන්න. මතක තියාගන්න නිවන කියන්නේ සියලු தত্ত্ব අතහැරෙන සුණු විසුණු වෙන තැනක්. කිසිම தত্ত্বයක් නැති තැනක් තමයි නිවන කියන්නේ. ඒකට ඔටුනු පළඳින්න නැහැ. ඒකට ස්ටේටස් නැහැ. ඒකට පාටි නැහැ. ඒකේ සමරන්න දෙයක් නැහැ. හැබැයි අපේ රටේ අය ඉල්ලන්නේ හොඳ ලේබල් එකක් ගහගන්න හොඳ ඔටුන්නක් දාගන්න එකක් තමයි නිවනෙන් හොයන්නේ. ඒකයි ඔබට නිවන හම්බ වෙන්නේ නැත්තේ. එතන තියෙන්නේ කෙලෙසයක්. පාටි දාන්නේ ඔටුනු දාන්නේ සමරන්න තියෙන්නේ ස්ටේටස් තියෙන්නේ ලෞකික ලෝකේ දේවල් වලට විතරයි. ලෝකෝත්තර පැත්තේ එහෙම දේවල් නැහැ. ඒ වෙනසවත් අඩු ගානේ ඔබ හඳුනා ගන්න. ගොඩාක් අය මේ පාරේ යන්නේ ඒ වෙනසවත් දන්නේ නැතුව. මතක තියාගන්න පුංචි දෙයක් කියනවා. ලෞකික ලෝකේ කියන්නේ උතුරු පැත්තට යන ගමනක් නම් ලෝකෝත්තර ලෝකේ කියන්නේ අංශක 180ක් ඊට විරුද්ධ දකුණු පැත්තට යන ගමනක්. එහෙනම් ලෞකික ලෝකයේ ඔබ මෙතුවක් කරපු දේවල් තියෙනවා නම් කරපු දේවල් තියෙනවා නම් හිතපු දේවල් තියෙනවා නම් ඒ සියල්ලම විරුද්ධ දේ තමයි ඔබ දැන් කරන්න ඕනේ. අංශක 180ක් විරුද්ධ මාවතක් මේක. අපි දැන් යන පාරට අංශක 180ක්ම විරුද්ධ මාවතක්. එතකොට එහෙනම් ඔබ ලෞකික ලෝකේ හිතපු පතපු දේවල් බලාපොරොත්තු වුණු දේවල් මේ පාරේ හොයලා වැඩක් නැහැ. හොයනවා නම් ඔබට පාර වැරදිලා. ඔබ ඉන්නේ වැරදි පාරේ. ඉතින් ගොඩක් අයට තේරෙන්නේ නැහැ අපි මේ ස්ටේටස් ඉල්ලගෙන තත්වයක් හදාගන්න නම්බුනාම හදාගන්න භාවනා කරන්න යනකොට මොකද්ද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. ඇත්තටම තීන නම්බුවත් නැති වෙන වැඩක් තමයි භාවනාව කියන්නේ සරලව කිව්වොත්. තීන නම්බුවත් නැතුව යනවා සියල්ල හිස් කරන ගමනක් මේක. ඉතින් හිස් තැනකට පාටි කොයින්ද? හිස් කළාම සමරන්නේ මොනවද? ඉතින් මේකවත් තේරෙන්නේ නැහැ නිසා මේ ලෝකෙට කියාපාන්න හදන ගතිය අයින් කර අයින් වෙන්න ඕනේ මෙන්න මේ අතාර්ථය දැනගෙනයි. ඉතින් ඒ නිසා අපි දැන් ඔබට මේ කියා දෙමින් ඉන්නේ අර මුල් වීඩියෝ එකේ සඳහන් කරපු මයින්ඩ්ෆුල්නස් ටෙක්නික් එකට අදාළව මේ පරයන්කය ගැන තමයි අපි ඔබට මේ විස්තර කරමින් එන්නේ. පරයන්කේ විතරක් නෙමෙයි ඇත්තටම මේ පුහුණුවට තියෙන්නේ සක්මනකුත් තියෙනවා එදිනෙදා ජීවිතයේ ඔබ කරන වැඩ කටයුතු වලදීත් සතිමත් වෙන්න ක්‍රම සහ විදි තියෙනවා තව ගොඩක් තියෙනවා ඔබට කියා දෙන්න. ඉතින් ඒකේ මේ පරයන්කයට අදාළ කොටස තමයි අපි කියා දුන්නේ. ඉතින් සතිමත් බව හදාගන්න එදිනෙදා ජීවිතයේ පුංචි පුංචි තැන්වලදී කොහොමද ඔබ වර්තමාණයට අවදි වෙන්නේ? කොහොමද ඔබ වර්තමානයේ ජීවත් වෙන්නේ? මයින්ඩ්ෆුල්නස් එක ගන්නෙ කොහොමද කියලා පොඩි පොඩි ටෙක්නික් වලින් අපි කියා දෙනවා. ඉවසීමෙන් ඉන්න හදිසියේ කරන්න අමාරුයි. පුංචි කාරණයක් අමතර කාරණයක් මෙතනදී ඔබට ඉදිරිපත් කරනවා. මේ channel එක සම්පූර්ණයෙන් handle කරන්නේ මම තනිව. එතකොට මට හරි වෙහෙසයි මට විවේකයක් අවශ්‍යයි. මම තනියෙන් රෙකෝඩින් කරලා මේවා එඩිට් කරලා මේ සියල්ල කරගෙන යන්නේ නිසා මට හදිසියෙන් වීඩියෝ ඉදිරිපත් කරන්න අමාරුයි දැනටත් මම දිනපතාම ඔබට යම්කිසි දෙයක් මේ මකට අවශ්‍ය දෙයක් විතරයි මම අරන් එන්නේ channel එකට මම අනවශ්‍ය කිසිම දෙයක් දාන්නේ නැහැ. කොහෙන් හරි ඔබට නොතේරුණත් කොහෙන් හරි මේ අධ්‍යාත්මික මගට අවශ්‍ය දෙයක් විතරයි මම ඔබට අරන් එන්නේ. ඉතින් මම ඊටාම හැමින් ඔබේ අධ්‍යාත්මික මග හැම පැත්තකින්ම ආවරණය කරන්න පුළුවන් විදිහේ දේවල් තමයි මම ඔබට අරගෙන එන්නේ. ඒ නිසා ටිකක් හැමින් වීඩියෝ සීරීස් එක ඉස්සරහට යන්නේ ඉවසීමෙන් රැඳිලා ඉන්න. ඒ වගේම ඔබ පුහුණු වේදී යුතුයි. එතකොට ඔබේ මනසට හදිසියක් එන්නේ නැහැ. මතක තියාගන්න හදිසි කරන්න එපා. හදිසිය කියන්නේත් කෙලෙසයක්. අපිට යම්කිසි දෙයක් වෙනුවෙන් හදිසියක් එන්නේ ඇයි? මං තප්පර කිහිපයක් දෙනවා යම් තැනකට හදිස්සියක් එන්නේ මොන කෙලෙසෙ හින්දාද කියලා පොඩ්ඩක් කල්පනා කරන්න. ඔළුවට එනවද උත්තරය? යම් කිසි දෙයක් වෙනුවෙන් අපිට හදිස්සියක් එන්නේ ප්‍රතිඵල ඉල්ලන පෙරේතකම හින්දා. අපි ප්‍රතිඵල ඉල්ලනවා. ප්‍රතිඵලවලට කෑදරයි. ඒක වෙනම කාරණයක්. ඇයි මේ ප්‍රතිඵල ඉල්ලන්නේ? මොකද්ද ඒකේ තියෙන හානිය? කොහොමද ඒක අයින් කරන්නේ? ඒ ගැන ඉදිරියේදී කියන්නම්. එනිසා හදිසි වෙන්න එපා. ඉවසීමෙන් දැනට කරන්න තියෙන දේ ඔබ කරන්න. දැනට කරන්න තියෙන දේ නොකර ඉස්සරහා දේවල් ඉල්ලනවා කියන්නේ එයාට කවදාවත් අධ්‍යාත්මික මඟ යන්න බෑ. ඒ නිසා උත්සාහ කරන්න මේ විදිහට පරයන්කය සකස් කරගන්න. ඉතින් ඒක පුහුණු වුණොත් ඔබටයි වැදගත් වෙන්නේ. ඒක මට නෙමෙයි. ඉතින් ඒ නිසා අපි මේ ජීවිතයේ ලැබපු අත්දැකීම් එක්ක අපි මේවා වරද්දගත්තු හැටි මට මතකයි මම භාවනා කරන්න පටන් ගත්ත මුල් කාලේ මට විනාඩි 5ක් දැනුනේ කල්පයක් වගේ. පුදුම අමාරුයි ඉඳ ගන්න. පැයක පරයන්කේදී සිය පාරක් විතර හොරෙන් ඇස් ඇරලා බලනවා වෙලාව. එච්චර අමාරුයි. ඉතින් එහෙම එහෙම ගමනක් තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් මන් දන්නවා ඔබටත් එහෙමයි කියන්න. ඉතින් ඒ නිසා තමයි ඒ උගුල් වලට අහු වෙන්නේ නැතුව ඒ වලවල් වලින් ගොඩ එන්න. අපි මේ අපිට වැරදුණු තැන් වලින් අපි ගොඩ ආපු මේ අත්දැකීම් සහිතව ඔබට කියා දෙන්නේ මේක හදාගන්න පුළුවන් විදිහටයි අත දෙන්නයි. ඉතින් ඒ නිසා ඉවසීමෙන් උවමනාවෙන් උනන්දුවෙන් කරගෙන යන්න අමාරුවෙන් නමුත් පුහුණු වුණොත් ඔබට යම් දවසක පුදුමාකාර සහනයක් සතුටක් දැනේවි. ඒ කාන්තෙන් සාර්ථක වෙනවා. ඒ නිසා දිගටම පුහුණුවේ රැඳෙන්න, පුහුණුවේ යෙදිලා ඉන්න, පුහුණුව කරගෙන යන්න, ඔබට තියෙන ඕනම ගැටලුවක් කමෙන්ට් සෙක්ෂන් එකට යොමු කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඊමේල් හරහා අපිත් සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ඉදිරියේදීත් මේ භාවනා ක්‍රමයේ තව දිගුවක් විදිහට අපි තව වීඩියෝ එකක් හෙමින් අරගෙන එන්නම්. එතෙක් උවමනාවෙන් ලැබිව පුහුණු වෙන්න. මොකද මේ ඔබේ ජීවිතේ මේ ඔබේ සංසාර ගමන ඔබේ ජීවිතය වෙනුවෙන් ඔබේ සසර ගමන වෙනුවෙන් තව කාටවත් කිසිම දෙයක් කරන්න බෑ. ඒ වගකීම තියෙන්නේ ඔබේ අතේ. තෙරුවන් සරණයි.